ශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ වැලිගේපොළ මැදගම් ඔය ශ්‍රී වලගම්බා ගලපාත පුරාණ විහාරාධිපති අමරපුර මහනිකායේ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද බැන්දිය මුල්ලේ විපස්සිතිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි නායක හඳුරුනි.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 සූත්‍ර පිටකේ කුද්දක නිකායට අයත් වූ ධම්මපද පාළියේ එන මේ ගාථාව ක්‍රෝධ වර්ගයේ හතරවෙනි ගාථාව හැටියටයි සටහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳ මේ කාලය බෞද්ධ ලෝකයාම සාකච්ඡා කරන බුද්ධ ගුණය ආවර්ජනා කරමින් නානාවිද ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ට සැරසෙන යුගයක් සැරසෙන කාල පරිච්ඡේදයක් මේ කාලයේ තුලදී සෑම බෞද්ධ ජනතාවම බුදුරජාණන් වහන්සේගේ ඒ නව රහදී බුදු ගුණ සිහිපත් කරමින් වෙසක් පුරපසළොස්වක බොහෝ දිනේ අද මේ 19 වෙනිදා ඉරිදායෙන් ඉඳලා තව දින කීපයක් ඉදිරියට තියෙනවා හරියටම 26 වෙනිදා මේ වෙසක් පුරපසළොස්වක දිනේට එන විට අපි අවුරුදු 2546 වෙනි බුද්ධ වර්ෂයේට එහෙම නැත්නම් අපි කතා කරන මේ යුගය ආරම්භ වෙන්නේ මොකද 2545 අවසන් කරමින් 46 වෙනි වර්ෂයට තමයි අපි හැමදෙනාම මූණ පාන්නේ. දැන් මේ ගුවන් විදුලි සංස්ථාවෙනුත් 23 වෙනිදා ඉඳලා 29 වෙනිදා දක්වාම පින්වතුන්ට ඉතාම වටිනා කාලයක් ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට සැදී පැහැදී සිටින බුද්ධාලම්බන ප්‍රීතියෙන් ධම්මාලම්බන ප්‍රීතියෙන් ධර්ම ශ්‍රවණා විලාසීව සදී පැහැදී සිටින ශ්‍රද්ධාවන්ත සෑම සියලු දෙනාටම බොහොම වටිනා දින 10ක් පමණ ලැබෙනවා. මොකද මේ 23 වෙනිදා ඉඳලා 29 වෙනිදා දක්වාම ගුවන් විදුලි සංස්ථාවෙන් සකස් කොට තිබෙනවා උදේ 8 සිට 9 දක්වා රාත්‍රී 8 සිට 9 දක්වා කියන එක දවසේම ධර්ම දේශනා දෙක බැගින් 29 වෙනිදා දක්වාම බණහන්ට බොහෝම හොඳ කාල සීමාවක් හොඳ දහම් පිළිණයක් ප්‍රදානය කරන්නට සූදානම්ව තිබෙනවා. ඒක ඉතාම වටිනා අවස්ථාවක් හැටියටයි මා මුලින්ම සටහන් කරන්නේ. කෙසේ වෙතත් මේ හැමදෙනාම තේරුම් ගන්න ඕන අපි දැන් බුදුහාමුදුරෝ ගැන ධර්මයේ ගැන ආර්ය මහා සංඝරත්නයේ ගැන සාකච්ඡා කරන බුද්ධාලම්බන ප්‍රීතිය හැම හදවත් තුළම උද්දීපනය වන කාල සීමාවක් හැටියට මේ වෙසක් සමයේ හැටියට මාසෙ හැටියට සලකා බැලුවොත් අද මේ ඉරිදා දිනේ හැම දිනාටම ඉදිරියේ මේ වෙසක් දිනය අරමුණු කරගෙන විශේෂයෙන්ම අද මම මාතෘකා කළා ඊටාම වටිනා ගාථාවක් මේ ගාථා ධර්මය සරත්නෝර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පින්වතුනි ඉදිමතුන් අතර අග්‍රස්ථානයටපත් වී සිටින්නේ මහා ශ්‍රාවකින් වහන්සේ තමයි මුගලන් හාමුදුරුවෝ කියලා කියන්නේ. මේ මහා ශ්‍රාවකෝ මහා ඉදිමත් වූ මුගලන් හාමුදුරුවෝ දවසක් බුදුරජාණන් වහන්සේට වැඳලා අවසර ගන්නවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දිව්‍ය ලෝකයට ගිහිල්ලා එන්නද කියලා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබෙන හොඳයි මොග්ගල්ලාන කැමති පරිදි ඒ චාරිකාවේ නියුක්ත වෙන්න. මේ අවසරේ ලැබිච්ච මුගලන් හාමුදුරුවෝ දිව්‍ය ලෝකයට වැඩම කළා. පින්තුන් දන්නවා මුගලන් හාමුදුරන්ගේ තිබෙන ඉර්ධිමේ ශක්තිය කොටෙක්ද කිව්වොත් ඇහි පිල්ලමක් ගහන සැනින් උන්වහන්සේට දිව්‍ය ලෝකයට වඩින්න පුළුවන්. ඒ වාගේම අතක් නමලා දිගාරින ක්ෂණයෙන් උන්වහන්සේට දිව්‍ය ලෝකයේ සිට මනුෂ්‍ය ලෝකයට පැමිණෙන්නත් පුළුවනි. ඒ වාගේ මහා ශ්‍රාවකින් වහන්සේලා අතර මහා ඉරිදීමේ ශක්තියක් තිබුණේ මුගලන් හාමුදුරන්. මේ මුගලන් හාමුදුරෝ උන්වහන්සේ දැන් දිව්‍ය ලෝකයට වැඩම කළාම උන්වහන්සේට දකින්ට ලැබෙනවා බොහොම සෞසිරි සැපත ඒ වාගේම බොහෝම අලංකෘත විමානයක් තිබෙන දිව්‍යංගනාවක්. මේ දිව්‍යංගනාව දැකපු මේ මුගලන් හාමුදුරුවෝ මේ දිව්‍යංගනාවකින් උන්වහන්සේට හිතෙනවා අහන්න හැබැයිකම මේසා විශාල සැප සම්පත් වලින් ආඩ්‍ය වූ දිව්‍ය විමානයක් ලබන්න නම් මොන විදිහේ පින්කමක් කරන්න ඕනේද අනේ මේ దేవතාවුන් దేవතාවියගෙන් මම මේ ප්‍රශ්නේ අහලා ලැබෙන උත්තරේ මනුස්ස ලෝකයට ගිහිලා මනුස්ස ලෝකේ ඉන්න ඇත්තන්ට කිව්වොත් ඒ ඇත්තන්ට පුළුවන් දිව්‍ය ලෝක සම්පත් ලබන්න. ඒ නිසා දැන් මේ කාරණේ හිතේ සබාගෙන මුගලන් හාමුදුරුව මේ దేవතා దేవතාදුවගෙන් අහනවා පින්වත් දිව්‍යාංගන දිව්‍යාංගනාවට කියනවා ඔබ මේසා විශාල සැප සම්පත් ලබන්නට කරපු පින්කම මට දක්වන්න පුළුවන්ද? දැන් දිව්‍යංගනාවට හිතෙනවා මම කරලා තියෙන පින්කම ගොඩාක් පොඩි එකක් නේ. ඒ නිසා මම දැන් මේක කියන්නේ මේ හාමුදුරන්ට කොහොමද කියලා දිව්‍යංගනාව ටිකක් පසුතැවිලි වුණා මේ කියන්න කම්මැලි හිතුණා ලැජ්ජාවකටපත් වුණා මොකද පොඩි පින්කමක් නිසා. දැන් මුගලන් හාමුදුරුවෝ කියනවා නෑ ඒ ගැන අමනාප වෙන්නත් එපා, ලැජ්ජාවෙන් එපා. කරන ලද කුසලයේ කුඩා නමුත් කරලා තියෙන පින්කම මහත්ඵල මහානිසංස සැප සම්පත් වලින් ආග්‍ය වූ පින්කමක් වෙලානේ. ඒ නිසා ඔබ හිත හිතේ අමුත්තක් කරගන්න එපා. මොකද මම මේ ගේ අහන්නේ මනුස්ස ලෝකේට මම ගිහිල්ලා ඒ ජනතාවට මේ පින්නතුන් පින්නොතියන්ට මේ බව කියලා ඒ ඇත්තෝ කැමති නෑ දිවි ලෝක සැප සම්පත් ලබන්නේ ඒ නිසා ඒ අත්තන්ට මේක කියන්න ඕනේ කියලා ඒ නිසා මට කරුණා කරලා කියනවාද ඔබතුමිය කරපු පින්කම් ස්වාමින් වහන්සේ මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ යම් යම් වැරදි කෙරුණා හාමුදුරනේ මොකද අපි ප්‍රත්‍යඥ නිසා හැබැයි හාමුදුරනේ මට මතක ඇති කාලෙක ඉඳලා කාම කවරම කවදාකවත් මම බොරුවක් කිව්වේ නෑ මම සත්‍ය ධර්මයේ පිහිටියා මම පාසල් යන කාලේ වුණත් එක එක කුඩා කුඩා වැරදි සිද්ධ වුණා. ඉතින් මේ පාසලේ ප්‍රධානාචාර්ය මහතුන් මහත්මීන් ඒ දේ ඇහුවාම මම ඇත්තම කියනවා. ඒ වෙලාවේ මට හරියට ඒ අය ප්‍රශංසා කළා. මේ ළමයා හරි හොඳයිනේ කොච්චර ඇත්ත කියන ළමෙක්ද. සමහර විට අපි සෙල්ලම් කරන්න ගියේ වෙලාවේදී අම්මා තාත්තට සමහර විට නොකිය අපි සෙල්ලම් කරන්න යනවා. එහෙම වෙලක් අම්මා ඇවිදින් ඇහුවොත් සෙල්ලම් කරා නේද කියලා. මට බොරුවක් කියන්න හිතෙන්නෙම නෑ හාමුදුරනේ. මම මේ හැම තැනකදීම මගෙන් ආරක්ෂා වුණා. ඒක කොයි විදිහින් මට ඒ ආකල්පය මගේ මනසට වැටුණද කියන එක නම් මම දන්නේ නමුත් හාමුදුරනේ මැරෙන තාක් මම කවදාකවත් බොරුවක් කිව්වේ නෑ. සත්‍ය ධර්මයේ පිහිටියා. අවංක හදවතින් මා ජීවත් වුණා. මම වංකව ජීවත් වුණේ නෑ. මගේ ප්‍රකාශයේ භාවිතය සෑම දෙයක්ම සත්‍ය ධර්මයේ පිහිටීම වීම නිසා මම නිදා පිපිදියාක්මෙන් එළවින් තුත වෙලා මම මේ දිවි ලෝක සම්පත් ලැබුවා හරියට නිංජ ගිහිලා ඇහැරුණා වගේ මට පේනකොට මේ දිව්‍ය විමානේ ලැබිලා හාමුදුරනේ බොහොම හොඳයි ඔබට ගොඩාක් පිං මම යනවා තව ඉදිරියට මං ගිහිල්ලා එන්නම් කියලා මුගලන් හාමුදුරුව මේ දේවතාවුට මේ කාරණේ කියලා සමුහරගෙන තව ටිකක් ඉදිරියට යනවා මෙන්න තවත් ලස්සන විමානයක් ලස්සන වැව් පොකුණු ඒ වගේම දිව්‍යාංගනාවන් වට කරගෙන බොහෝම ආනුභාව සම්පන්න තවත් දිව්‍ය පුත්‍රයෙක් බොහෝම ලස්සන මල් දම් වලින් සරසලා වීණා නාදේ කරමින් බොහොම සන්තෝෂ කරනවා වටේම දිව්‍යංගනාව දිව්‍ය පුත්‍රයන් වට වෙලා දැන් මුගලන් හාමුදුරුවෝ යනවත් එක්ක වඩිනවත් එක්ක මේ ස්ථානෙට අර දිව්‍ය පුත්‍රයත් මේකදලා ආචාර සමාචාර කරලා පින්නතුනේ මේ දිව්‍ය පුත්‍රයක් ලං වෙනකොට මුගලන් හාමුදුරන්ට හිතෙනවා මේ දිව්‍ය පුත්‍රයාත් ලොකු පින්කමක් කරලා වෙන්නේ මේ සාවිසාල සත සම්පත් ලබන්න. පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ මේ දිව්‍ය විමානයේට පැමිණීමට ලැබීමට ආ ඔබ යම් කිසි ලොකු කුසල කර්මයක් කරලා තියෙනවා. කරුණාකරලා මට ඒක කියනවද? ස්වාමින් වහන්සේ මම නම් ඒ තරම් ලොකු පින්කමක් නම් කළේ නෑ කියලා පොඩ්ඩක් නිස්සද්ද වුණා. නෑ කියන්න. ඔබේ මේ කියමන ඉතාම වටිනවා මොකද මම මනුස්ස ලෝකයට ගිහිලා අපේ බෞද්ධ පින්වතුන් පින්වතියන්ටත් මේ කාරණේ කියලා ඒ අත්ංගේ තවදානෙ මේ කෙරෙහි යොමු කරන්නයි නැතුව ඔබේ පින්කම අවමානයට කරන් පත් කරන්ට නෙවෙයි. මෙහෙම කිව්වන් පස්සේ දිව්‍ය පුත්‍රයා කියන්න ඉදිරිපත් වුණා ස්වාමීනි අවංකවම මම මනුස්ස ලෝකයේදී කාන්තාවක්. මගේ මට ලැබිච්ච ස්වාම පුරුෂයා මුල් කාලයේදී නම් ඒ தത്വයේ තිබුණේ නැහැ. නමුත් පස්සේ පස්සේ හාමුදුරනේ ක්‍රමක්‍රමෙන් රහමිර පාණේ කරන්ට ගත්තා. මේක ක්‍රමක්‍රමෙන් වැඩි වුණා. අන්තිමට පලාතෙම ඉන්න ප්‍රධානම පෙළේ බීමට මතට සුරාපානීයට පත්වෙච්ච කෙනෙක් වුණා. එපමණක් නෙවෙයි ස්වාමීනි හැමදෑම හවස මගේ ගෙදර මගේ බඩුමුට්ටු මගේ දීපල නමුත් විවාහයෙන් පස්සේ ඉතින් අපි දෙදෙනාම අපේ මේ වස්තු සියල්ලක් එක්කෙනෙක්ගේ නෙවෙයි දෙදෙනෙක්ගේනේ ඉතින් හාමුදුරනේ මෙහෙම සිටියේදී අර ස්වාම පුරුෂයා හැමදෑම ඇවිදින් මොකක් හරි දෙයක් ආරම්භ කරලා කරන්නෙම මට දහන එකයි හැබැයි හාමුදුරනේ මම කුඩා කාලයේ දහම් පාසල් මගින් හෝ පන්සලට යම් යම් යෑමීම් තුලින් ඇති වූ සම්බන්ධතා නිසා හෝ අපේ දෙමව්පියන්ගේ යහපත් චර්යා පද්ධතිය නිසා හෝ වේවා මට හැමතිස්සෙම හිතෙනවා මේ කෝපයක් තරහාවක් කියන එක මේක අපේ ශරීරයේ ගුණ එකක් නෙවෙයි අපේ චරිත ලක්ෂණයට ගුණවත් එකක් නෙවෙයි අපේ බෞද්ධකමට ගුණවත් එකක් නෙවෙයි මෙහෙම කළාම ඇත්තම කැත වෙනවා මිනිස්සේ මට ඒ කුඩා කාලේ ඉඳන්ම හිතෙනවා නෑ මම කවුරු හරි ගහනකොට බයිනකොට මම මෛත්‍රී කරනවා. මං කායිකවත් තරහ වෙන්නේ නෑ. කියලා මට හිතෙනවා මං හැමදේම ඉවසීමෙන් කටයුතු කරන්න ඕන කියලා. ස්වාමීනි කවරම කවදාකවත් මං අර ස්වාමියා දිහා කොච්චර ගැහුවත් බැන්නත් මම ඔහු දිහා කවදාකවත් තරහ ඇහැකින් බැලුවේ නෑ. යම් තරමකින්වත් ඔහුට උඹ කියන පදයකින්වත් මගේ කෝපය පිට කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. ස්වාමීනි මේක කොච්චර බලවත් වුණාද කියලා කිව්වොත් මම මරණාසන්න වෙලාවේදී මට ඇති වෙනවා ගති නිමිත්ත හැටියට, කර්ම නිමිත්ත හැටියට කියන මේ කොටස් දෙකක් වෙනවා කියන්නේ. කර්ම නිමිත්ත හැටියට Taman යම් කුසල හෝ අකුසල කර්මයක් බහුලව කරගෙන ආවොත් ඒ බහුල වශයෙන් යබ් බහුල කියලා කර්මයේදී උගන්වන මේ කොටාසය. බහුල වශයෙන් සිද්ධ කරන කර්මයේ ක්‍රියාව නිතරම හදවතේ සහ ශරීරයේ මානසික ක්‍රියාත්මක වෙන නිසා සමහර විට ආසන්න කර්මයේ හැටියට යෙදෙන්නේ මේ වඩාත්ම පුරුදු පුහුණු වෙච්ච කර්මය. මේ පුරුදු වෙච්ච දේ තමයි ඉස්සරහටම එන්නේ. කෙසේ වෙතත් මං මරණාසන්න වේලාවේදී කර්ම නිමිත්තක් හැටියට හෝ මට ඇවිදින් තිබෙන්නේ කුමක්ද? කුඩා කාලේ පටන් කායිකවත් මං අමනාප වුණේ නැහැ. මම කවදාකවත් හේන්තියක් ගත්තු ක්‍රෝධයේ පරිගැනීම ආඝාතයේ බද්ධ වෛරයේ මෙකී ද්වේෂ සහගත කිසිම හදවතක් කිසිම චේතනාවක් කිසිම චෛතසිකයක් කිසිම සිතුවිලි પરම්පරාවක් මට නැහැ. මං හැමදෙනා කෙරෙහි මෛත්‍රී කරනවා. ක්‍රෝධේ විරුද්ධ පැත්ත ශාන්තිය ශාන්තිය, ඉවසීම. මෙන්න මේ ඉවසීම தત્ත්වය මට තේින්සගත කර්ම නිමිත්ත හැටියට මම මරණා මංචකයේ සිටියේදී අනේ හාමුදුරනේ මම නිදාපි විදියාක්මින් දන්නෙම නෑ ප්‍රාණේ නිරුද්ධ වෙලා මේසා විශාල සම්පතක හිමිකාරයෙක් වුණා හාමුදුරනේ. බොහෝම හොඳයි දිව්‍ය පුත්‍රයේ ඔබේ මේ පින්කම හරියට වටිනවා අපේ දායක මහත්තුරුන්ට දායකාවන්ට බෞද්ධයාට සියලු දෙනාටම සිවණක් පිරිසටම ඊටාම් වැදගත් වෙනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවණක් පිරිසටම මේක ඊටාම් වැදගත් වෙනවා බොහොම හොඳයි මම ගිහිල්ලා එන්නම් කියලා ඒ දේවතා පුත්‍රයාගෙන සමවරගෙන සම ඉදිරියටත් යනවා මේ මුගලන් හාමුදුරුවෝ යනකොට තව දිව්‍ය දිව්‍යංගනාවක් හමු වෙනවා ඒ දිව්‍යංගනාවත් අර අර කලින් හම්බුණා වූ දිව්‍යංගනාවට දිව්‍ය පුත්‍රයාට දෙවෙනි නේ විශාල සම්පත් වලින් බොහෝම ප්‍රීතිමත් ලෙස කාලය ගත කරනවා. දැන් මේ දිව්‍යංගනාවගේ ඒ විමානයේ කිට්ටු වෙනකොටම දිව්‍යංගනාව ඇවිදින් ස්වාමින් වහන්සේ කියලා වැඳ නමස්කාර කරලා පසකින් සිටියදී මුගලන් හාමුදුරුව අහනවා දිව්‍යංගනාව ඔබ මේ සා විශාල සම්පත් ලබන්නට කරපු පින්කම කියන්නකො ස්වාමීනි බොහොම පොඩි පින්කමක් හාමුදුරනේ මම කළේ මම 19කට දන් දීලවත් 59කට 39කට දන් දීලවත් 1059කට දන් දීලා කියන එකක් නෙවෙයි. මට ආමිෂ වශයෙන් සමහර විට ගොඩාක් ලොකු පින්කම් කරන්නට ශක්තිය තිබුණෙත් නෑ හාමුදුරනේ ආර්ථික වශයෙන් අපි ගොඩාක් පීඩණයකටපත් ජීවත් වෙච්ච බොහොම අහිංසක පැල්පතක ජීවත් වෙච්ච කෙනෙක් මම. නමුත් හාමුදුරනේ දවසක් එක හාමුදුරුවනමත් අපේ ගෙදරට පින්ඳ පාස්සේ වැඩලා ගේ ඉස්සරහා ඉන්නවා. දැන් අපේ ගෙදර අය සියලු දෙනෙක්ම කොළට ගිහින් එදා. දැන් මට හරි ප්‍රශ්නයක් වුණා ගේ ඉස්සරහා මිදුලේ හාමුදුරුවමක් හිටගෙන ඉන්නවා. දැන් පින්දපාතේ බව මම දන්නවා. මට දැන් හරි ලැජ්ජාවකුත් මේ බයකුත් වගේ ඇති වුණා. අනේ හාමුදුරන්ට දැන් මම මොකද්ද කියන්නේ? පින්දපාතේ නෑ හාමුදුරනේ කියලා වඳින්නත් මට මොකද්ද වගේ. මට දැන් දෙන්න දෙයක් නෑ අම්මගේ අම්මා මොනවාක්වත් කියලා ගිය දියාවක් මම දන්නෙත් නෑ. මම ගේ හැම තැනම දුව දුවා හොයනවා. අනේ පින්ද පාතේට මම මොකද්ද පූජා කරන්නේ? ගිහින් බලනකොට හාමුදුරනේ වරම් මුට්ටවල කිසිම දෙයක් නැහැ. පොලෙන් ගේන්න ඕන ගෙනල්ලා උයා පියන්න මිසක් වෙනනම් කිසිම දෙයක් අරන් දීපු දෙයක් නැහැ. හාමුදුරනේ මම හදිස්සියට වගේ ගිහින් බලනකොට ලාස්තියක තිබුණා පොඩි අරලු ඇටයක්. මට හිතුණා මෙන්න ඖෂධ දේසජ්‍ය කියලා කියන්නේ මෙතෙන්ට. පින්නතුන් දන්නවා හාමුදුරුවන්ට සිව්පසේද තියෙනවා චීවර පින්දපාත සේනාසන ගිලානප්පච්චේ මෙන්න ගිලානප්පච්චේ කියන තැන මේ බේසද්ද කියන තැනමයි මේ එන්නේ. දැන් එතකොට මේ බේසද්ද කියන එකත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරගෙන යම් බෙහෙතක් ස්වාමින් වහන්සේ නමකට පින්දපාතේ හෝ පූජා කරන්ට ලැබුණොත් මේ ඖෂධය කුඩා නමුත් මහා විශාල සම්පත් ලබන බව මම එක දවසක් අහලා තියෙනවා හාමුදුරනේ අපි බණක් අහන වෙලාවකදී මට අරණු යටේ දකින්නකොටම මතක් වෙනවා අනේ දාර බණට කිව්වාගේ මටත් හම්බුණා අරණු යටයක් මම මේක ගිහිලා පූජා කරනවා හාමුදුරන්ට කියලා බොහෝම ශ්‍රද්ධා සම්පත්තියේ කර්මඵල විශ්වාසයෙන් උත්සව මම පාත්‍රයේත මේ පූජාව මේ අරණු ඇටේ ගිහින් පූජා කරනකොටත් මම හිතාගත්තා මේ හාමුදුරන්ට තියෙන රෝගී සියලුම රෝගයන් වාපිච්චෙන් වලින් හටගන්නා වූ සියලුම රෝග පීඩාදිය විපසමණය වේවා. මේක පින්නතුනි පූජාවේ පූජා වස්තුවේ පිරිකරේ තියෙන කුඩා සත්වේ නෙවෙයි ලොකු සත්වේ නෙවෙයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ අපි හැමදෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ පූජා කරන ද්‍රව්‍ය හෝ භාණ්ඩේ ඒ පූජා කරන අවස්ථාවේ තමන්ගේ මානසිකත්වයෙන් ඇතිවෙනා වූ සිත තමයි චෛතසිකේ තමයි පින්නතුනේ මේ දානේ කියලා කිව්වේ. නැතු විශාල පෙට්ටියක් දෙනකොට සමහර විට බ්‍රහ්ම පාරිසද්ධය ආමේතු සිත නිර්මාණ ගති පරිණින්විත වශවර්තී දිව්‍ය ලෝක හයම ලැබෙයි මොකද පෙට්ටිය විශාලයිනේ පූජා කරපු එකේ අර චූටි එකක් නේ එයාට එක දිව්‍ය ලෝකයක් හම්බෙයි කියලා මෙහෙම විභජනයක් නැහැ ඒ මෙතන තියෙන බුදුහාමුදුරුව පෙන්වුම් කරපු කාරණාව මම පස්සේ පෙන්නනවා මේ අරුණු ඇටේ පූජා කිරීමේ මේ කර්මය පින්නතුනේ මරණාසන්න වේලාවෙදි මේ උපාසිකාවගේ කර්ම නිමිත්ත හැටියටත් ආවේ අර අරුණු ඇටේ පාත්‍රයට පූජා කරපු පින්නපාත පූජාව. ඒ උපාසිකාව නිදා පිපිදියාත්මෙන් සෞසා දිව්‍ය ලෝකේ විමානයේ පහළ වෙච්ච බවයි දැක්ුවේ. ඉදිරියට ඉදිරියට දිගින් දිගටම යනකොට මුගලන් හාමුදුරන්ට අහන්ත ලැබුණේම දන් පහන් පූජා කරපු ආකාරය. එක දිව්‍යංගනාවක් පූජා කරලා තියෙන පින්නතුමි බත් හැන්දා. තව දිව්‍යංගනාවක් පූජා කරලා තියෙනවායි කියලා කිව්වේ බත් පීරිසියා. තව එක්කෙනෙක් මේ හම්බුනහම කියනවා ස්වාමීන් වහන්සේ මට දෙන්නම දෙයක් නැතුව මං කොහොම කොළ ටිකක් කොහොම අත්තක්. ඒ වගේ මේ සුළු සුළු දේවල් සමහර විට අපිට මේවා අහනකොටත් එක්තරා විදිහකම පුදුමයක් වෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ මේ දාන විභාගයේ පෙන්වලා තියෙන ආකාරයේ දන්නවා නම් හරියටම පින්නතුන්ට මේ දානේ කියන එකට නම් බයක් වෙන්න ඕනේ නෑ පින්නතුනේ මේවා යම් ප්‍රමාණයක අද මොන මොන ආකාරයක මේවට සමහර විට එක එක කාරණා නව ක්‍රම ඇති වෙලාද දන්නේ නමුත් දානෙකට නම් බියක් වෙන්න දෙයක් නැහැ මොකද එතන රාජ භෝජනය දිව්‍ය භෝජනය කියන தત્වේ නෙවෙයි දානේ කියන තැන ඇතිවෙන්න ඕන චේතනා ශක්තිය. හොඳයි. දැන් මේ කාරණා ටික මුගලන් හාමුදුරුවෝ සියල්ලක්ම එකතු කරගෙන පින්නතුනේ මනුස්ස ලෝකයට වැඩම කරා. දැන් දන්නවනේ මනුස්ස ලෝකයට මුගලන් හාමුදුරුවෝ වැඩම කරනකොට යන කාල සීමාව සප්පරයක් යන්නේ නැහැ. උන්වහන්සේ ජේතවනාරාමයට වැඩම කළා. වැඩම කරලා ඉවරලා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහිල්ලා උන්වහන්සේට වැඳලා එකක් පස්සේ ඉඳලා මෙන්න මුගලන් හාමුදුරුවෝ අහන ප්‍රශ්න කීපයක්. දැන් අපේ අද අපේ මේ මාත්‍රිකා ගාථාවට අදාළ කතා වස්තුවේ ඉන්නේ මුගලන් හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගෙන් අහන ලද ප්‍රශ්න කීපයක් කියන කතා වස්තුවයි. එතකොට මුගලන් හාමුදුරුවෝ අහන ලද ප්‍රශ්න කීපයක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දීපු උත්තර පිළිතුරු පිළිබඳ එන මේ සාකච්ඡාවේ තේමා කරගත්තේ සත්සම් භනේ නකුජ්ජේය. ජජ්ජා පස්මින් පියාතිකෝ ඒතේහි තීහි කාමේහි ගච්ඡේ දීවාන සම්සිතේ. දැන් මුගලන් හාමුදුරුව වැඳලා අහනවා මෙහෙම. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් කිසි කෙනෙක් කුඩා කාලයේ ඉඳලාම සත්‍ය වචනය කතා කිරීම සත්‍ය ක්‍රියාවක ඒ කියන්නේ කරන ලද ක්‍රියාව ඇත්ත වීම, සත්‍ය වීම. එතකොට මේ අවංක භාවයේ තුල දිව්‍ය සම්පත් ලැබීමේ ශක්තියක් තියනවාද? පළවෙනිම ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීනි යම් කිසි කෙනෙක් තව එක්කෙනෙක් බණිනකොට, ගහනකොට, ඊළඟට විහිළු පහරු කරනකොට, එතකොට සමහර විට එයාට අවමන් කරන විට එයා යම් කිසි විදියකින් කේන්තියක් ගන්න නැත්නම් කෝපයකටපත් නොවි සිටියොත් ක්‍රෝධ සාගත නොවි සිටියොත් එයාට පුළුවන් ද ස්වාමීනි එතන තියෙනවද දිවි ලෝක සම්පත්තියක් ලබන්නට යම් ශක්තියක් තියෙනවද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් කිසි කෙනෙක් මේ අරලු වැටියක් පූජා කළාය බස්නන්දක් පූජා කළාය බස් පීරිසියක් පූජා කළාය කොහොඹ කොළ ටිකක් පූජා කළාය වෙන වෙනයම් මේ පාවට්ට ටිකක් එහෙම නැත්නම් කොත්තමල්ලි ටිකක් මෙහෙම මෙහෙම චූටි දෙයක් පූජා කළාම ස්වාමීනි මේ ඒක දිවි ලෝක සම්පත් ලබනවාද? දැන් මේ ප්‍රශ්න මාලාව දෙකම බුදුහාමුදුරුව බොහෝම හොඳට අහගෙන ඉඳලා කියනවා මොග්ගල්ලාන මගෙන් අහන්න ඕනේ නෑනේ. ඔබම දැක්කනේ දැන් ඔබ දිව්‍ය ලෝකයේදී හම්බුණා නේද දිව්‍ය පුත්‍රයෝ දිව්‍යංගනාව ඔයසේ සම්පත් ලැබපු අය. එහෙමයි ස්වාමීනි. ඉතින් මුගලන් ගැටලනේ ඇස් දෙකටම දැක්කනේ එහෙම ඇත්තෝ. මොග්ගල්ලාන මේකයි කාරණේ. සත් සම්භනේන කුජේය දද්ජාපස්මින් තියාතිතු ඒතේහි තේහි ථානේහි ගත්කේ දේවාන සංතිකේ සක්ඛං භනේ සත්‍යම කතා කරන්නේ. මේ සත්‍ය ධර්මයේ පිහිටීම අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වතුනේ පාරමිතා සම්පූර්ණ සම්පූර්ණ කරන කාලේ. දස පාරමිතාවල් වලටත් මේ උන්වහන්සේ සත්‍යේහි පිහිටීම සිද්ධ කරලා තියෙනවා. පුරලා තියෙනවා. මේ සත්‍යං කියන තැන මෙතන අද ලෝකයේ අපි හැම දිනාටම ඉගෙන ගන්න සාරවත් පැත්තක් තියෙනවා. සාරවත් පැත්තක් තියෙනවා. බුද්ධ ආගම ගැන කල්පනා කරනකොටත් අපට මේ ගැන හිතන්න අද වෙලා තියෙනවා කියලා. අද අපි බුදුහාමුදුරුවෝ පිළිබඳ සාකච්ඡා කරන උන්වහන්සේගේ ගුණය ආවර්ජනා කරන කාලය දැන් මේ වෙසක් දිනේට තව දින කීයද පින්නතිනේ අද 19 වෙනිදානේ. එතකොට 26 වෙනිදා වෙසක් පුරපසළොස්වක බොහෝ දින පූර්ණ චන්ද්‍රයාගෙන් පෙන්වා දෙනවා මෙන්න ප්‍රයිතල තිලක සකලක්මී යසාගර පාරගතාශේෂ නායක ගුණරත්න මන්දිරායමාන අසම සනානාත නාත ශ්‍රීමත් අංගීරස තථාගත ලෝකුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මහානුභාව සම්පන්න 84000 ධර්මස්කන්ධයේ මුළු ලෝ පුරාම දීප්තිමත්ව බැබලෙනවය මහා සංඝයාගේ ඒ වාගේම ඒ සුප්‍රතිපන්න සාදී අමිත ගුණ ගණාංගෙන් උපලක්ෂිත වූ මහා සංඝයා වහන්සේගේ පීරමේ ගුණ ශක්තිය ඒ වාගේම බුදුරජාණන් වහන්සේගේ නවරහදී බුදු ගුණේ මුළු ලෝ පුරාම විහිදෙන බෞද්ධ හදවත් තුල 아무තුම දීප්තියක් ඇති වෙන මේ තැනේදී පින්නතුනි අපට මේ සත්‍යයේහි පිළිපීම සත්‍ය වචන කතා කිරීම සත්‍ය වූ ක්‍රියාදාමයක යෙදීම මෙන්න මෙතන හිතන්න මේක ඊටාම වැදගත් දෙයක්. මම පින්නතුන්ට පින්නතුනේ කියා දෙන්නම් මොකද අපි සෑම දැන් මේ ගුවන් විදුලි සංස්ථාවෙන් සෑම බදාදා දිනකම සෑම ඉරිදා දිනකම ඒ වගේම පුරපසළොස්වක බොහෝ දිනේ ධර්ම දේශනා කරනවා ඊළඟට ධර්ම සාකච්ඡා වේදෙන්ටත් දැන් විශේෂ අවස්ථා ලබා දී තිබෙනවා තමන්ගේ තිබෙන සැක ප්‍රශ්න විචාරීමේ ඉතාම වැදගත් තේමාවකුත් සම්බන්ධ කරගෙන බොහොම ලස්සනට පුළුල්ව ගම්වැලි සංස්ථාවේ බෞද්ධාංශයේ සියලු කටයුතු දාගෙන තියෙනවා කුඩ 15ක් කෝදිනේට දැන් ඒ වගේම මේ හෙට අනිද්දා 23 වෙනිදා සිට 29 වෙනිදා දක්වාම පිළිතුරු දවසට ධර්ම දේශනා දෙක හැම අංශකින්ම අවකාශ ඉද ප්‍රස්තාව සරසා දී තිබෙන මේ වෙලාවේ පින්තුන්ට අනන්ත අප්‍රමාණ අහන්ත ලැබිලා ඇති. නමුත් අපේ කුඩා දරු දෙවියන්ට අපේ තරුණ මහත්ම මහත්මීන්ට අපේ සමහර වූ උපාසක උපාසිකාවන්ට මේක අලුත් දෙයක් වෙන්න පුළුවන්. අපෙන් යම් කිසි කෙනෙක් ඇහුවොත් ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේගේ රත්තරන් බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙස නැත්තික් යොමු කොට බලා සිටියේදී අපට පේන එක ලක්ෂණයක් තමයි උන්වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව. හරිම ලක්ෂණයි තියෙන්නේ. මේ ඌර්ණ රෝම ධාතුවේ ආනිසංසයේ මොන පැත්තකින් එන්නක්ද කියලා කිව්වොත් පින්නතුනේ බෝසත් කාලයේ නැත්තම් ආත්ම ඔය 500 ගණන් පෙන්නන අපේ 550 ජාතක පොත්වල දේශනා කරලා තිබෙන බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරපු හා ඒ කරපු tempatan එන ආත්මත් ඊට පෙර ආසුව සිටින ආත්මත් අරගෙන බලාගෙන එනකොට උන්වහන්සේගෙන් පින්නතුනේ නොදැනුවත්ව හෝ දැනුවත්ව හෝ ඊටාම වැදගත් දෙයක් සිදු වී තිබෙනවා. අනිත් සෑම අකුසල ක්‍රියාවම මම මේ කියන්නේ බුද්ධකාරක ධර්ම පුරණ සමයේ නෙවෙයි, පුරණ කොට නෙවෙයි. මේක වරද්ද ගන්න එපා. මේ මම මේ කියන්නේ මේ බෝසතාණන් වහන්සේගේ බුද්ධකා බුද්ධකාරක ධර්ම පුරණ කාලය සහ ඊට එපකින් එපකින් කාල සීමාව. දැන් සමහර විට බුද්ධ රාජ්‍ය পদවිය සඳහා යම් බුද්ධ කාර්ක ධර්ම පිළිම අතර සහ ඊට පෙර ආපු කාල සීමාව ගත්තාම යම් යම් අදුපාඩුකම් යම් යම් වැරදි යම් යම් අකුසල පිරෙන්න පුළුවන්. හැබැයි පින්නතුනේ එකක් වෙලා තියෙනවා. උන්වහන්සේ දැනුවත් හෝ නොදැනුවත්ව සිද්ධ වෙලා තියෙන එකක් තමයි අනිත් හැම පාප කර්මයකම අවධානයක් නැති වී තිබෙනවා. නමුත් උන්වහන්සේ කවරම කවදාකවත් බොරුවක් කියලා නැහැ. කවදාකවත් බොරුව රැවටීම කියන මේ தත්ත්වේ ඉඳලා නැහැ. එහි ආනිසංස තමයි වූර්ණ රෝම ධාතුව. දැන් මේ පින්නතුන්ගෙන් අද ඉඳලා දැන් මේ අද ඉරිදා ධර්ම දේශනාව සංවනාට පස්සේ පින්නතුන්ගෙන් පින්නතියන්ගෙන් කවුරු හරි ආවොත් බුදුරජාණන් වහන්සේගේ වූර්ණ රෝම ධාතුව ලැබෙන්නේ කොහොමද කියලා දන්නවා නම් කියන්න කියලා මම දන්නවා. උන්වහන්සේ බුද්ධ කාරක ධර්ම පුරණ සමයේ සහ ඊට එපිටින් කාල සීමාවේ සිටම උන්වහන්සේ කිසිම දවසක බොරුවක් කියන්නේ සත්‍යයේම පිහිටීම නිසා එහි ආනිසංසයක් වශයෙන් තමයි ඕන රෝම ධාතුව ලැබිලා තියෙන්නේ. දැන් මම මෙතෙන්දී එක කාරණාවක් කියනවා පින්නතුනේ. මොකද අපි හැම දිනාටම දැන් මේ වෙසක් සමය නිසා මට හිතෙනවා පින්නතුනේ අපි පොඩ්ඩක් අපේ මනසට ටිකක් දැනුවත් වූ බණක් කිව්වොත් හොඳයි කියලා. මොකද සමහර විට ජාතක කතා දේශනා තියෙනවා අපේ සාහිත්‍යයේ කතාවස්තු තියෙනවා. නමුත් ඒ සඳහා අපි කාලේ යොමු කරලා ඒ කතාවක් අහලා සාදු සාදු කියනවට වැඩිය මෙන්න මෙතන පොඩ්ඩක් ඉතලා හිතට ගත්තොත් එහෙම මේ 2546 වෙන වෙසක් දවසේ ඉඳලවත් මට ටිකක් ඔළුව පෑදුනා කියලා සතුටු වෙන්න යම්කිසි ಗುಣධර්මයක පිළිපීමේ අවධාරණයක් ඇති කරන්න පුළුවන් වුණොත් මේ ධර්ම දේශනාව ගැන මම සතුට වෙනවා පින්නතුනේ මට පින් සිද්ධ වෙන නිසා මොකක්ද දන්නවද පින්නතුනේ අපි දැන් 2545ක් තිස්සේ කරගෙන ආපු දෙයක් තමයි පන්සිල් ගත්තා අපේ උපාසක සම්මලා උපාසක සම්මලා අපේ අම්මලා තාත්තලා ඒ වගේම වැඩිහිටියෝ අෂ්ටාංග සීලය සමාදන් වුණා සමහර අය තවත් පුළුවන් අය උත්සාහවන්ත හොඳ පින්නතුන් දස සිල් සමාදන් වුණා. තවත් හොඳ පින්නතුන් ආජීව අශ්‍රමක සීලය සමාදන් වුණා. පින්නතුනි දැන් අපි මට හිතෙනවා මෙහෙම වුණොත් හොඳයි. දැන් අපි ආවර්ජනා කරමුද දැන් මෙතුවක් කල් අපි බෞද්ධයෝ වුණා බෞද්ධ නිසා අපි පන්සිල් ගත්තා බෞද්ධ වූ නිසා අපි අෂ්ටාංග සීලය සමාදන් වුණා දැන් අට්ඨාංග සීලය සමාදන් වෙච්ච වාර ගණන ටිකක් ගණන් කරලා බලන්න ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙච්ච වාර ගණන හිතන්න. දැන් අපි ওই වටවන්දනා ගිහිල්ලත් ඇවිදින් කියන්නේ මම දැන් සිරිපාදෙච්චි 7 වෙනි ගමන මම නම් එහෙමනේ මම දැන් 105ද කොහෙද ඊයේ පෙරේදා ගියේ එකක් එක්ක කියලා කියන්නේ ওই විදිහට ගණන් කරලා බලන්න මම අට්ඨාංග සීලය සමාදන් වෙච්ච වාර ගාන පොය ගාන දසසින් සමාදන් වෙච්ච වාර ගාන පොහොය ගාන. ඒ වගේම අපේ හොඳ පින්නතුන් ඉන්නවා දවසට සෑම හවසකම පන්තිල් සමාදන් වෙලා නිදන, සැතපෙන, බුදියෙන එහෙම හොඳ පින්නතුන් ඉන්නවා. හොඳට හිතලා බලන්න. දැන් කොච්චර වාර ගානක් පන්තිල් ගන්න නැද්ද? මේකයි කාරණේ පින්නතුනි. පාසල් යන දරුවෙක් ඒ පාසල් කුම්මාසයක් ගියාට පස්සේ වාර පරීක්ෂණයක් තියෙනවානේ. බලනවා මේ තුන් මාසයේ මේ සාහිත්‍යයේ මේ සමාජ අධ්‍යයන මේ බුද්ධ ආගම මේ ප්‍රජාචාරය මේ චිත්‍ර මේ මේවා ටික මෙයා හොඳට ඉගෙන ගත්තට මේ තුන් මාසයේ තුල මේ අත්තා මේ තැනැත්තිය කොයිතරම් දුරට අධ්‍යාපනය ලැබුවද අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමු කළාද කියලා පොඩි වාර පරීක්ෂණයක් කියලා බලනවා. ඒක මේ පන්ති වලට පාස් වීමක් නෙමෙයි. එහෙම කළා බැලුවාම යාටම පෙන්නනවා ඔයා සාහිත්‍යයෙන් පෙළ. එහෙමනම් සාහිත්‍යයේ පිළිබඳ කවි පිළිබඳ බුක්තිලේ පිළිබඳ සුභාසිතේ පිළිබඳ ඔයාගේ ඔබගේ අවධානය මදි. ඒ නිසා ඔයාට ලකුණු මදි. ඔයා ගණිතයේ මෙච්චර ලකුණු මදි. අන්න ඔය වගේ මම මේ කියන්නේ නරකද පින්නතුනේ අපි පොඩ්ඩක් ආවර්ජනය කළොත් මෙතුවක් කල් පන්සිල් ගත්තා මේ ගත්තු පන්සිල් වල පොඩි ආවර්ජනයක් කරලා බලමුද කොයි සිතා පදේද මට ටිකක්වත් පුරුදු වෙලා තියෙන්නේ ටිකක්වත් රැක්කේ කෝකද කියලා පොඩ්ඩක් ආවර්ජනය කරලා බලන්න. ප්‍රාණාතිපාතා කියපු වාර ගාන කොච්චරද 1000 පැන්නුවද 2000 පැන්නුවද එහෙම නැත්නම් ඒක ගිරවෙක් වගේ මයිනෙක් වගේ කියලාද ඒක පන්තියක් හැටියට කියලා ගත්තොත් තාම මම හොඩි කුක්කෙක්ද එහෙම නැත්නම් මං දැන් HSC e දිහාටම ඇවිදින්න පාණාතිපාතාවෙන් අදින්නාදානා කියන සත්‍යෙන් මම තාම හෝඩියේ පන්තියේද ප්‍රාථමිකයේද එහෙම නැත්නම් මොන්ටිසෝරිද එහෙම නැත්නම් මං දැන් 6 7 8 9 පාස් වෙලාද මේ අදින්නාදාන ශික්ෂාපදේ කාමීසු මිත්‍යාචාරා ශික්ෂාපදයෙන් මම තාම හෝඩියේද මොන්ටිසෝරියේද එහෙම නැත්නම් මම HSCHSCට දැන්පත් වී සිටිනවාද සුරා මේරේ මුසාවාදා කියන තැන සුරා මේරේ කියන තැන කොයි විදිහට බැලුවොත් එහෙම Tamanටම පෙනේවි Tamanගේ පාරාධිකාව පාරාධිකා බව පෙරදිච්ච බව මෙන්න මෙතනයි මම කිව්වේ අප දැන් ආවර්ජනා කරන්න හොඳම කාලයක දැන් ඇවිදින් කියන්නේ. දැන් 2546 වෙනි පුරපසළොස්වක පොහොය දින ඉදිරියට තබාගෙන 2545ක් ගෙව්වා වූ බෞද්ධ ලෝකයාට බුදුදහම කියන එක දැන් හරියට වැටහුණාද ක්‍රියාත්මකද බුදුරජාණන් වහන්සේ පින්තුනේ මේ ධර්ම දේශනාව සම්පෙන්දනයක් වශයෙන් අරගෙන මෙසේ වදාර පුතනක් තිබෙනවා. කුමක්ද? සුණාත ධාරේත කරාත ධම්ම මානි. සුණාත අහන්න බොහොම පිං සිද්ධ වෙනවා. බණ අහන්න. හැබැයි ආසාව ච ඒ බණ ටික අහන්න මට ආසයි කියලා මේ ආසාවක් පිරිමහැීම නෙමෙයි බුදුහාරෝ දේශනා කරන්නේ. ඒ ඒ හම්දුරන්ගේ බණ අහන්න හරි ආසයි අප්පා මං අහන්න ඕනාද බණ ටිකක් කියලා. එහෙම ආසාවක් නෙවෙයි මෙතන තියෙනවා. බුදුහාමුදුරේ දේශනා කරේ ධර්මය කවුරු කිව්වත් ධර්මය කුමන ආකාරයෙන් ඉදිරිපත් කරලා බණනේ බණ අහන්න තුනක අසව. හැබැයි අසල නැගිටලා යන්න එපා. අසාල විතර හරි ශෝකප්පා ඒ බණ ටික නම් ඇත්තමයි තවත් කිව්වනම් අහනවා අප්පා කියලා නැකිටලා ගිහිල්ලා තමන්ගේ වැඩක් කරගන්නවා නෙවෙයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා ධාරේත ධාරණය කරන. අන්න අසාල මදි පින්නතුනි. ධාරේත ධාරණය කරන. ධාරණය කරන්න කිව්වේ කොහොමද? ධාරණය කියලා කිව්වේ මේ දේශනා කරපු ධර්මය මේ ඉදිරිපත් කරපු ධර්ම කරුණු අභිධර්මයේ වේවා ප්‍රතිසම්පාදයේ වේවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වේවා චතුරාර්ය සත්‍ය ධර්මයේ වේවා මේ අහපු ධර්මය ධාරණය කරගන්න විදේක පාඩම් කරගන්න හොඳට මනසේ දරා ගන්න ඊළඟ කාරණේ ඒ කෙනුත් නම සින්ද එපා මහණෙනි අහලා මදි පාඩම් වුණාටත් මදි මං අහවල් තැනදී අහපු බණ ටික අදත් මට පාඩම් කියන එක නෙවෙයි පින්නතුනි හපංකම් අහවල් දවසේ හාමුදුරුවෝ කියපු බණ අර ගුවන් විදුලියේ ගියේ බණ මට අදත් කටපාඩම් ඒ බණ කතාව ඕනනම් මං දැනුත් කියන්නම් කියන එක නෙවෙයි හපන්කම්. ඊළඟ ප්‍රශ්නයක් බුදුහාරෝ පෙන්නලා තියෙනවා. චරාස. අන්න එතනයි තාම වැදගත් වෙන්නේ. දැන් අපි මේ බුදුදහම පිළිබඳ කතා කරන මේ සාකච්ඡා කරන අවධාර්ණයේ යොමු වෙච්ච කාල සීමාව ඇතුළත මේ මැයි මාසයේ අද 19 වෙනිදා ඉඳලා කල්පනා කළොත් අපිට වෙසක් දිනේට අපි සැරසෙනවා. වෙසක් දිනේට සැරසෙනවා. තොරන් ඉදි කරනවා ඒ වගේම කූඩු මේ හදාගෙන යනවා බොහොම ඒ වගේම දන්සල් දෙන්න ධර්ම දේශනා පවත්වන්න සීල ව්‍යාපාර පවත්වන්න අපේ හාමුදුරුවෝ දායක මහත්තුරු ගොඩාක් සැරසෙනවා පින්නතුනි. හැබැයි මේ සෙනෙවිත් අපි එකක් කියන්නේ. දැන් අද ගොඩාක් දෙනෙක් බලනවා අපේ මේ වෙසක් කාලයක් පින්නතුනේ මොන තත්වයකට ගේන්නද කියන එකයි මට බයයි බෑ ඒකත් ගෝලීය කරන වෙයිද දන්නේ නෑ මොකද මේකත් නව රැල්ලෙන් ගෙනියමුද කියලා આવොත් නම් අපි ඔක්කොම විනාශයි කියන්නේ මේක පින්නතුනේ දැන් ඔය වෙසක් කියලා අපි තොරණක් ඉදිරිපත් කරනකොට ඒ තොරණේ ලස්සනට බලුත් හයි කරලා ඒ වගේම ඒවා ඔටෝමැටික් වෙන්න නිවෙනපත් වෙන ආකාරයට ඒකේම මේ ආර්ය ශ්‍රාන්ත මාර්ගයේ පෙන්වන විදිහට නොඑක් නොඑක් ආකාරයේ මේ බුදුරජාණන් වහන්සේගේ රත්න මාලාව ඒවා විවිධත්වයෙන් හරිගස්සනවා බොහොම දක්ෂ ඒ විද්‍යුත් කරන මෙකැනික් ක්‍රම හොඳට දන්න කියන අපේ හොඳ පින්නතුන් බොහොම ලක්ෂණට ඒව සකස් කරනවා නමුත් එතින්දී මේක අලුත් ක්‍රමයකට අරගෙන පින්නතුනේ නිකම් මේ මේවා නිකම් අර විනෝද ගමනක් යන ආකාරය විනෝද වැඩක් ආකාරය එහෙම නැත්නම් නිකම් අර ඔලුබක්කු නටන විදියකට එහෙම නැත්නම් මේක හායි හූයි ගාලා කෑ ගාලා හූ කියලා විසින් දාලා නටලා එහෙම කරන තාලයට ගන්න නම් එපා පින්නතුනේ මෙන්න බුදුහාමුදුරන්ට නිගා කරන තැන මෙන්න ධර්මයට නිගා කරන තැන මෙන්න සංඝයාට නිගා කරන තැන. මෙන්න අවුරුදු 2545ක් තිස්සේ අපේ අවධාරණය හරියට බුද්ධ ආගම දැනගත්තාද අනේ නෑ කියන මට්ටමට අපිපත් වෙනවා කියන්නේ. ඒ නිසා කරුණා කරලා මේ වෙසක් සමය 2546 වෙනි එකවත් ප්‍රඥා ගෝචරව මම මේ බකට් එක මම මේ වෙසක් කූඩුව මම මේ අටපත්තම මම මේ තොරණ ඉදි කරන්නේ කනරාමර ලෝක සිවංකර අනාථනාථ ශ්‍රීමත් අංගීරස කථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ නවරහාදී බුදු ගුණයට බුද්ධ පූජාවක් වේවා කියන මෙන්න මේ ප්‍රාර්ථනාවෙන් එදාට පන්සල් යන්තෝ එදාට මේ තමන්ගේ බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට පත්තු කරන මේ අතපත්තම ඒ මේ පහන දල්වන්න ඕන ලෞතුරා බුදු ගුණේට මාගේ මේ පූජෝපහාරයයි. එදාට කරන ඉදිවෙන්න ඕන දන්සල දෙන්න ඕන බයිල කිය කියා දන්සල දෙනවා අනිත් පැත්තෙන් බයිල කී කියා හූ කී කියා වෙස්මූණු දාගෙන පින්නතින් මහා යමපල්ල වගේ නටන්න ගත්තොත් එහෙම බුද්ධ ආගම නිකන් කකුලට තියාගෙන මැටි පා ගන්නවා වගේ පෑගිල්ලක් මේ කරන්නේ බව සම්පූර්ණ මතක තියාගන්න මම ඒකයි කිව්වේ සත්‍යං සත්‍ය ධර්මයේ පිළිකණ්ඩ සත්‍ය වශයෙන්ම ධර්මයට අනුකූලව ජීවත් වෙන මේ සත්‍යවාදී තැන අපි ගන්නා වූ පන්සිල් වල සත්‍යතාවයේ දැන් ආවර්ජනා කරන්න. අපි බුද්ධඝම් කාර්යෝද මේක ආවර්ජනා කරන්න සත්‍යයෙන්ම ඔබ බුද්ධඝම් කාර්යෙක්ද මෙන්න මෙතන අවංකත්වයෙන් බුද්ධඝමේ කියන தත්ත්වයේ බුද්ධ දර්ශනීය මම් පිළිතියේ බුද්ධ ධර්මයට අනුකූලවයි මගේ ජීවිතය යන්නේ කියන සත්‍යතාවෙන් අවංකත්වයෙන් ඔබට යම් කිසි ආකාරයෙන් සතුටක් ලබන්න පුළුවන් නම් අන්න ඔබ සත්‍යං කියන තැනට පිහිටියා භණේ කිව්වේ පින්නතුමින් කතා කිරීම සත්‍ය වචන කතා කිරීම මේ සත්‍ය වචන කතා කිරීම බොහොම ශ්‍රේෂ්ඨ බොහොම ශ්‍රේෂ්ඨින් උතුමන් අතර තියෙන මේක උත්තමයන් අතර දැන් අපි මේ උත්තමයන් කියන්නේ කවුද කියන කවිවචනය කරන්න ගියොත් මේ ධර්ම දේශනාව තව දික් වෙන්න පුළුවන් කාල වේලාව බොහොම කෙටි අපි නකුජ්ජය කියන දෙවෙනි කොටසට බහිමු නකුජ්ජය නොකිපෙන්නේ කිපීම තියෙන්නේ ගොඩාක් දුරට පින්නතුනි අපේ ජන සමාජයේ ජීවත් වනකොට අපේ එක එක්කෙනාගේ අදහස් උදහස් වල විභජනයක් ඇති වෙනවා මම හොඳයි කියන දේ තව එක්කෙනෙකුට නරකයි වෙන්න පුළුවන්. තව එක්කෙනෙකුට නරකයි කියන දේ මට හොඳ වෙන්න පුළුවන්. මේ වගේ සමාජයේ අප ජීවත් වෙනකොට යම් යම් ගස්කම තියෙනවා. ඒක වචනවල වචන තුලමක් තියෙනවා. තවත් අතකින් බොහෝ විට පින්නතුනේ ඉවසීම කියන එක අපේ බෝසතාණන් වහන්සේ පුරුදු කරපු ශාන්තිවාදී ජාතකය පින්නතුන් නිතර කියවන එක කලාබු රජුරුවන්ගෙන් ගැහැට ලබාපු මේ තාපසතුමා බලන්න අතපය කපලා මේ සෑම දෙන්න තියෙන ඉහළම වදහිංසා දීලත් මම තාමත් ශාන්තිවාදී කියලායි කිව්වේ මෙතින්දී අපි හිතංග වටිනා දෙයක් කියනවා කියන්නේ. අපි ඉවසීම කරන තාක් අපට ලොකු සැනසීමක් තියෙනවා. ඇයිද? කවදාකවත් පින්නතුනේ බුදුහාමුදුර එක තැනකදී පෙන්වන්නේ පෝරාණ මේතං අතුල නේතං අධ්‍යතනාමිව නින්දන්ති තුන්හි මාකීනං නින්දන්ති බහුබානිනං මිතබානින්ති නින්දන්ති නක්ති ලෝකේ අනින්දිතේ වෙනතුනේ අපි කතා නොකර හිටියොත් බලන්නේ හාමුදුරන් කියන උගඟුකම නිකන් වචනයක් අපිත් එක්ක කතා කරන්න දෙපෑ කියලාත් අපිටම අයිනේ. සමහර විට අපි ටිකක් කතා කළොත් එහනොන්ට තව ටිකක් මාත් එක්ක කතා කරන්න තිබුණානේ. ටිකයි කතා කරේ. ගොඩක් කතා කළොත් ආපෝ කතාවට අහුවෙන්න එපා ඔයා එක්කනම් ආයි යන්න නම් හම් වෙන්න ඒත් බයිනවා. එතකොට නිශ්ශබ්දව හිටියත් බයිනවා ටිකක් කතා කළත් බයිනවා හුඟක් කතා කළත් බයිනවා. මෙන්න සමාධිමත් වෙනවා. මේක අපටත් එකයි ඔබටත් එකයි. ඒ නිසා මේ සමාධින් මේ බැනුම් අහන්නේ කියන පුද්ගලෙක් නෑ බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ ජීවන සත්‍ය අරගෙන බලන්න උන්වහන්සේ ජීවතුන් අතර සිට කාලේ ජීවමානව සිටින කාලේ කොච්චර බැනුම් අහුවද? පින්නතුනේ එක මේ එක බ්‍රාහ්මණේ මේ අපේ සරියුත් හාමුදුරුව පිළිබඳ කතාවස්තුවක එනවා. සරියුත් හාමුදුරුව බොහොම ඉවසන හාමුදුරුවම. බොහොම පින්නතුණි නිහතමානී වික්ෂුණාන්තේ නමක් වහන්සේ මහා ශ්‍රාවකින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දකුණස්සව් මුවහන්සේගේ මේ ඉවසීම කියන එක බලන්ඩ එක බ්‍රාහ්මණයෙකුට හිතුණා ඇත්තෙන්ම හොරේම ගිහිලා පොඩි වේදනාවකට පත් කරලා බලන්න ඕන ඉවසනවාද ඇත්තට කියලා මේ වගේ පින්නතුණි බණ භාවනාදී කරන කොට එක එක්කෙනා নানা විදේව කරලා බලනවා මේ භාවනාව ඇත්තක්ද බොරුවක්ද කියලා. ඉතින් ඒ වාගේ දැන් සරියුත් හාමුදුරන්ගේ ඉවසීම බලන්න ඕනේ ඉඳලා එක බමුණෙක් වෙනුනේ හැංගිලා ඉඳලා අනේ අර හාමුදුරෝ ගමන් කරනකොට ඒ කියන්නේ දකුණක් සව් මහා ශ්‍රාවක සරියුත් හාමුදුරෝ ගමන් ගන්න විට පිටිපස්සෙන්ම ගිහලා මහා අතුල් පහරක් ගැහුවා. සරියුත් හාමුදුරෝ නේද පින්නතුනේ පිටිපස්ස හැදුවත් බැලුවේ නෑ. එහෙම්මම උන්වහන්සේ උන්වහන්සේගේ විහාරස්ථානයට වැඩම කළා. බමුණා බලාගෙන ඉන්නදී බමුණටම දුක හිතුණා. බලංගුක අරහාමුදුරෝ හැරිලා අනිත් අතට බැලුවා නම් ආව අහුවෙනවා. වෙන කෙනෙක් නම් මට ගහනවා, බයිනවා, නිඳා පහස කරනවා. මෙයාට ඉවස ගන්න බැරි තැන බමුණා දුවගෙන දුවගෙන ගිහලා අරහාමුදුරන් කියනවා. ස්වාමින් වහන්සේ මට අනුකම්පාවෙන් අනුකම්පාවෙන් මට සමාව දෙන්න මමයි ඔබ වහන්සේට අතුල් පාර ගැව්වේ නෑ බ්‍රාහ්මණය මම ඔබත් එක්ක කිසිම තරාවක් නැහැ. ඔබට මම සමාව දෙනවා. එහෙම නෙවෙයි හාමුදුරනේ මම දානිකට ආරාධනා කරනවා gedara. ඔබ වහන්සේ දානික වඩින්න ඕන. ඒ වැඩියොත් තමයි මං පිළිගන්නේ ඔබ වහන්සේ මට සමාව දුන්නා කියලා. අනේ සරියුත් හාමුදුරෝ ඒ දානිකත් වැඩම කළා. දානික වැඩම කළා විතරක් නෙවෙයි පින්නතුනේ කට්ටිය ඔක්කොම හැංගිලා හිටියා. සරියුත් හාමුදුරන්ට ගැහුවා කියන මේ පාඩ පින්නතුනේ සමාජයේ විශාල ආందోලනයක් වෙලා කැතිකොළු මුගුරු අරගෙන ආවා කට්ටිය ගහන්න මේ බමුණට එතෙන්දි ඉදිරිපත් කරලා ඒ සියලු දෙනෙකුම වැළැක්වුවේ කවුද සරියුත් ආමදෝ මේ කෝපා වීම තුල මිනිසා හරියට වෙනස් වෙනවා පින්නතුනේ අපි ඔය කොච්චර හොඳට ලස්සනට ඇඳුම් පැළඳුම් තෝරගන්නවා අඳිනවා ඊළඟට කොණ්ඩේ හදනවා ලස්සනට ඉන්දනේ පින්නතුනේ කවුරුත් කැමති ඔබ දන්නවද මේ ලස්සන නැති කරන්නේ කවුද කියලා ක්‍රෝධය බලන්න පලි ගැනීමක් ආඝාතයක් බද්ධ වෛරයක් ඊර්ෂ්‍යාවක් හදවතට ආපු ගමන් ගිහිල්ලා කණ්ණාඩියෙන් බලන්න අච්චර ලස්සනට තිබ්බ මූණ බොහොම ප්‍රසාදමුකෝ මානසිකත්වයේ රැකගන්න බලන්න තියෙන. එතනේ මානසිකත්වයේ රැක ගත්තාම තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ අර එදා තේමිය කුමාරයා තේමිය තාපසු කුමා කිව්වා වගේ තමන්ගේ රජතුමා නැත්තම් පියාණන් වහන්සේ අහනවා තාපසතුමනි ඔබ වහන්සේ හරිම ලස්සනයි. අපි රාජභෝජන වළඳලත් බොහොම ශ්‍රීයහන් ගබඩාව සැතපුණා. අපි නානාවිද සුඛෝපභෝගීව ජීවත් වුණා. ඔබ වහන්සේ ගස් මුල් වල උඩ සැතපෙන්නේ නිකන් ගස්වල ගෙඩි පොතු මල් භක්ෂණය කරන්නේ. මේ අවවිසි අවැසි දෙනි මේ සියලු දෙයකම අහුව ඔබ වහන්සේ බොහොම කටුක ජීවිතයක් ගත කරනවා. අච්චර රාජභෝජන වළඳන සුඛෝපභෝගීව බොහෝම ශ්‍රීයහන් ගබඩාවල සැතපෙන මහා සුන්දරත්වයෙන් මහා රාජාභරණ ඇඳලා ආවත් ඔබ වහන්සේ තරම් අපි ලස්සන නෑනේ. ස්වාමීනි හේතුව මොකද්ද? අතීතං නානු සෝතන්ති නප්පජප්පන්ති නාගතම් පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසීදති මහරජා අපි අතීතෙන් ශෝක කරන්නේ එදා ගැහුවා මැරුවා අපි එදා මේ විදිහේ අඩම් තේත්තම් කළා අපේ ගෙවල් පිච්චුවා අපිට ගැහුවා බැන්නා මේවා කුඩුපට්ටම් කළා මට ඊර්ෂ්‍යා කළා මට රැව්වා බෙරෙව්වා මේවා කී කිය අතීතේ වමාර වමාර අපි හිතන්නේ නෑ මහරජ අනාගතේ අපි ප්‍රාර්ථනා ගොඩ ගහගෙන අනේව ලැබේවා මේව ලැබේවා අරකම ලැබේවා මේකම ලැබේවා අර ඊදම ලැබේවා මේ ඊදම ලැබේවා මැරෙන්න ඉස්සරින් තව අඟලක් අත්‍යහට කරගන්න හම් වේවා කී කියා අනාගතේ ගැන නානාවිද ප්‍රාර්ථනා සමුදායන් ගොඩ ගහගෙන අතීතයේ ගැන පින්නතුනි හරියට අසූචි වලක් හරන්නාසේ ගොඩ දම දමා අපි ජීවත් වෙන්නේ නැහැ මහරජ. අපි ජීවත් වෙන්නේ පච්චුප්පන්නේන යාපෙන්ති. අපි මේ වර්තමාන යුගයේ ජීවත් වෙන්නේ. දැන් මට කවුරුවත් ගැහුවේ නැහැ, බැන්නේ නැහැ, ඉන්සියා කරේ නැහැ. දැන් මට රැව්වේ නැහැ, ගෙරෙව්වේ නැහැ. මං දැන් ලෝකේටම මෛත්‍රී කරගෙන යහතින් මම මේ වළඳන මේ වළඳන ආහාරයේ වළඳනවා. බලන්න කොච්චර සැනසීමක්ද කියලා. පින්නතුණු අතීතේ පොඩ්ඩක් ඈත් කරන්න. අනාගතයේ පුද්දක් ඈත් කරලා බලන්න වර්තමානයේ ජීවත් වෙන්න බලන්න. මේ වෙලාව බලන්න කොච්චර සුන්දරවත්ද? සමාජයේ කවුරුවත් එරෙව්වද නැහැ. ගැහුවද නැහැ. නානා කිසිම නානාවිද ආකාරයෙන් පින්නතුනේ අපිට ක්‍රෝධේ බහුල කොට හිතනද මේ හේතුවක් නැහැ. නමුත් ක්‍රෝධය આવොත් කුද්දෝ අත්තං නජානාති කුද්දෝ ධම්මං පස්සේ. මේ ක්‍රෝධය ආපු ගමන් අපිට අර්ථ අනර්ථය අර්ථ වූ දේ අනර්ථ වූ දේ ධර්මය සහ අධර්මය මේ එකක්වත් පේන්නේ නැතුව ගන්නවා. දැන් අර තීමිය කුමාරයා කිව්වේ මොකද්ද? අතීතය අයින් කරන්න, අනාගතය අයින් කරන්න. ඔබ වර්තමානයේට බහින්ද. එහෙමනම් වර්තමානයේ සියලු සත්වයෝම සුවපත් වෙත්වා කියලා සැනසෙන්න පුළුවන්. සියලු සත්වයෝම නිදුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා සැනසෙන්න පුළුවන්. මේ තේමාව තමයි එදා දේවතා දුව මුගලන් හාමුදුරන්ට කිව්වේ ස්වාමීනි මම කවදාකත් තිබුණේ නැහැ. දජ්ජා පස්මින් පියාචිතෝ මම ඉල්ලූ යමක් කෙනෙකුට ඇති පරිදි Tamanට නැතුව දෙනවා නෙවෙයි. දැන් මම කලින් කිව්වා මේ දීමනාව පිළිබඳ වචනයක් කියන්න ඕන කියලා. දීමනාව පිළිබඳ ගොඩාක් දෙනෙක් පින්නතේ බයක් සැකක් වෙනවා. අතෙන්දී దేవතාව පින්ඳ පාතේට පූජකලේ කුමක්ද? පින්ඳ පාත සඳහා පූජ කරලා තියෙන කුමක්ද? ඒවා අරගෙන බලන්න මේ දිව්‍ය ලෝක සම්පත් ලැබෙන ඒවා ද කියලා අද අපට ප්‍රශ්නයක්. සමහර දෙනෙකුට ස්වාමින් වහන්සේලා සිටියේදී සමහර විට කියනවා මේක වඩා වැදගත් අහවල් අයට දුන්නොත් අහවල් निराහාරව සිටින අයට දුන්නොත් මේකත් වඩා වටිනවායි කියලා. මේක මිත්‍යා මතයක් නිසා ඒ ගැන වචනයක් කියන්න ඕන. හේතුව පින්න තුනේ කාකට දුන්නත් පින් සිද්ධ වෙනවා කියන්නේ. නිරාහාරව සිටින සෑම සීළු සත්වයන්ට ආහාර පුදන්න දෙන්න පරිත්‍යාග කරන්න බොහෝම හොඳයි. නමුත් ඒවා අභිභවා වික්ෂුන් වහන්සේට සහ ආර්ය අෂ්ටායි පුද්ගල මහා සංඝයා වහන්සේ පරාමර්ශනය කරගෙන පූජා කරන දේ ඊට වඩා ලොකුයි අහවලාට දුන්නොත් ලෙඩාට දුන්නොත් මහල්ලට දුන්නොත් හොරාට දුන්නොත් අනාථයට දුන්නොත් කියන தത്വයට එන්න එපා. එතන හේතුවක් තියෙනවා. අපි යම් කිසි දෙයක් දෙනකොට ඒ දෙන දේ ධාර්මික වෙන්න ඕන. ඒක එක පැත්තක්. හැබැයි ධාර්මික දේ ධාර්මික වූ කෙනෙකුට දෙන්න. අන්න එතනයි වැදගත් වෙන්නේ. එතෙන්දී අපි සීල પરම්පරාවක් ඇටියටයි වික්ෂුන් වහන්සේ ගන්න. උන්වහන්සේලා බුද්ධ પરම්පරාවෙන්ම ආපු එහෙම නැත්නම් බුදුජානන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංඝයාගෙන්ම පැවතීගෙන එන කායික සාක්ෂියක් වශයෙන් වර්තමාන යුගයේ වැඩෙන මහා සංඝයා වහන්සේ එතකොට අර මේක එක්තරා විදිහක සීල සම්පන්න වූ ಗುಣධර්මයක් ඇත්තා වූ කෙනෙකුට දෙනකොටයි ධාර්මික වූ දෙය ಗುಣධර්මයක් ඇත්තා වූ කෙනෙකුට දෙනකොටයි වෙනතුනේ මේකේ වටිනාකම තියෙන්නේ මේ නිසා අද මේ ධර්ම දේශනාවෙන් මම සම්පින්දණය කරලා කිව්වේ වෙනතුනේ සත්‍යං කියන තැන අපි දැන් ආවර්ධනා කළ අපේ ජීවිතත් දැන් අලුත් කරගන්න දැන් දිගටම අෂ්ටාංග සීලය සමාදන් වෙන්න ප්‍රශ්නයක් නෑ. දම් පහන් පුදන් භාවනා කරන්. හැබැයි මේව ඔක්කොම Tamange හිතෙන් දැන් අහන්න. ඇත්තෙන්ම පන්සිල් තියනවාද දැන් Taman ළඟ? පාණාති පාතා අදින්නා දානා කාමිත මිත්‍යාචාරා මුසාවාදා සුභාමී. අෂ්ටාංග සීලයේ තියනවාද? පාණාති පාතා අදින්නා දානා බ්‍රහ්මචර්යා මුසාවාදා සුරාමේර විකාර භෝජන නත් ගීත වාදිත විසූක දස්සන මාලා ගංග විරේපන ධාරණ මණ්ඩන විභූෂණ ස්ථාන උච්චාසයන මහාසයන මේ අත දැන් මං හෝය ගණනාවක් කරගෙන ආවා. 100 ගණනක්, 1000 ගණනක් අටසිල් ගත්තා. තාම මට මොන ශික්ෂාපදයෙන්ද සැනසෙන්න පුළුවන්? ඒ ශික්ෂාපදේ මම දැන් සමාදන් වෙලා මට දැන් ශරීරයට හුරුයි කියන තැනටපත් උනේ යබ් බහුල වශයෙන් එහෙම නැත්නම් ගොඩාක් බහුල කුසලයක් හැටියට, කර්මයක් හැටියට පිරුවද එහෙම නැති වුණොත් ඉන්නේ අපි කොහොම ආරාධිතව බවට පත් වෙනවා 2546 වෙනි වෙසක් පුරපසළොස්වක දිනය මේ ආකාරයෙන් Tamanගේ ජීවිතයේ ಗುಣධර්ම පොඩ්ඩක් ඇතිද නැතිද නැතිනම් ඇති කර ගැනීමටත් ඇතිනම් සංවර්ධනය කර ගැනීමටත් පින්නතුන් හැම දිනෙකම අදිස්ථාන කරගන්න අද මේ ධර්ම දේශනාවට සමන් දුන්නා වූ සෑම සිවිදනාතම ජාත්‍යාදී සංසාරික දුක් කෙලවර ලබන අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි ඉත්තාවතාඛම්මේහි සම්බත්තං පුඤ්ඤ සම්පදං සබ්බී දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදං භෝඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ධර්ම ශ්‍රවණය කළ සෑම සිදුනාතම නිවන් සැප ලැබේවා අරින් පින්නතුනි අපිට ක්‍රෝධේ බහුල කොට හිතනද මේ හේතුවක් නැහැ නමුත් ක්‍රෝධය આવොත් කුද්දෝ අත්තං නජානාති කුද්දෝ ධම්මං නපස්ස මේ ක්‍රෝධය ආපු ගමන් අපිට අර්ථ අනර්ථය අර්ථ උදේ අනර්ථ උදේ ධර්මය සහ අධර්මය මේ එකක්වත් පේන්නේ නැතුව ගන්නවා. දැන් අර තීමිය කුමාරයා කිව්වේ මොකද්ද? අතීතය අයින් කරන්න, අනාගතය අයින් කරන්න. ඔබ වර්තමානයේට බහින්ද. එහෙමනම් වර්තමානයේ සියලු සත්‍යෝම සෝපත් වෙත්වා කියලා සැනසෙන්න පුළුවන්. සියලු සත්වයෝම නිදුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වා කියලා සැනසෙන්න පුළුවන්. මේ තේමාව තමයි එදා දේවතා දුව මුගලන් හාමුදුරන්ට කිව්වේ ස්වාමීනි මම කවදාකත් තිබුණේ නැහැ. දජ්ජා පස්මින් පියාසිතෝ මම ඉල්ලූ යමක් කෙනෙකුට ඇති පරිදි Tamanට නැතුව දෙනවා නෙවෙයි. දැන් මම කලින් කිව්වා මේ දීමනාව පිළිබඳ වචනයක් කියන්න ඕන කියලා. දීමනාව පිළිබඳ ගොඩාක් දෙනෙක් පින්නතුනි බයක් සැකක් වෙනවා. අතෙන්දි දේවතාව පින්ඳ පාතයට පූජ කළේ කුමක්ද? පින්ඳ පාත සඳහා පූජ කරලා තියෙන කුමක්ද? ඒවා අරගෙන බලන්න මේ දිව්‍ය ලෝක සම්පත් ලැබන ඒවා ද කියලා අද අපට ප්‍රශ්නයක්. සමහර දෙනෙකුට ස්වාමින් වහන්සේලා සිටියේදී සමහර විට කියනවා මේක වඩා වැදගත් අහවල් අයට දුන්නොත් අහවල් निराහාරව සිටින අයට දුන්නොත් මේකත් වඩා වටිනවායි කියලා මේක මිත්‍යා මතයක් නිසා ඒ ගැන වචනයක් කියන්න ඕනේ. හේතුව පින්නතුනේ කාක්කට දුන්නක් පින් සිද්ධ වෙනවා කියන්නේ. निराහාරව සිටින සෑම සීල සත්වයින්ට ආහාර පුදන්න දෙන්න පරිත්‍යාග කරන්න බොහෝම හොඳයි. නමුත් ඒවා අභිබවා වික්ෂුන් වහන්සේට සහ ආර්ය අෂ්ටායි පුද්ගල මහා සංඝයා වහන්සේ පරාමර්ශනය කරගෙන පූජා කරන දේ ඊට වඩා ලොකුයි අහවලාට දුන්නොත් ලෙඩාට දුන්නොත් මහල්ලට දුන්නොත් කොරාට දුන්නොත් අනාථයට දුන්නොත් කියන தത്വයට එන්න එපා. එතන හේතුවක් තියෙනවා. අපි යම් කිසි දෙයක් දෙනකොට ඒ දෙන දේ ධාර්මික වෙන්න ඕන. ඒක එක පැත්තක්. හැබැයි ධාර්මික දේ ධාර්මික වූ කෙනෙකුට දෙන්න. අන්න එතනයි වැදගත් වෙන්නේ. එතෙන්දී අපි සීල පරම්පරාවක් ඇටියටයි භික්ෂුන් වහන්සේ ගන්න. උන්වහන්සේලා බුද්ධ පරම්පරාවෙන්ම ආපු එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංඝයාගෙන්ම පැවතීගෙන එන කායික සාක්ෂියක් වශයෙන් වර්තමාන යුගයේ වැඩි ඉන්න මහා සංඝයා වහන්සේ. එතකොට අර මේක එක්තරා විදිහට සීල සම්පන්න වූ ගුණධර්මයක් ඇත්තා වූ කෙනෙකුට දෙනකොටයි ධාර්මික වූ දෙය ගුණධර්මයක් ඇත්තා වූ කෙනෙකුට දෙනකොටයි පින්නතුනේ ඒකේ වටිනාකම තියෙන්නේ. මේ නිසා අද මේ ධර්ම දේශනාවෙන් මම සම්පින්දණය කරලා කිව්වේ පින්නතුනේ සත්‍යං කියන තැන අපි දැන් ආවර්ධනා කළ අපේ ජීවිතත් දැන් අලුත් කරගන්න. දැන් දිගටම අෂ්ටාංග සීලේ සමාදන් වෙන්න ප්‍රශ්නයක් නැහැ. දම් පහම් පුදන් භාවනා කරන්. හැබැයි මේව ඔක්කොම Tamange හිතෙන් දැන් අහන්න. ඇත්තෙන්ම පන්සිල් තියනවාද දැන් Tamange? පාණාති පාතා අදින්නා දානා කාමීසු මිත්‍යාචාරා මුසාවාදා සුභාමී අෂ්ටාංග සීලයේ තියනවාද? පාණාති පාසාදීන් ආදාන අබ්‍රහ්මචර්ය අනුසාවාද සුරාමීර විකාර භෝජන නක්ති ගීත වාදිත විසූක දස්සන මාලා ගංග විදේපන ධාරණ මණ්ඩන විභූෂණස්ථාන උච්චාසයන මනසයන මේ අත දැන් මං පෝය ගණනාවක් කරගෙන ආවා 100 ගණනක් 10 ගණනක් අටසිල් ගත්තා තාම මට මොන ශික්ෂාපදයෙන්ද සැනසෙන්න පුළුවන් ඒ ශික්ෂාපදේ මම දැන් සමාදන් වෙලා මට දැන් ශරීරයට හුරුයි කියන තැනටපත් උනේ යබ් බහුල වශයෙන් එහෙම නැත්නම් ගොඩාක් බහුල කුසලයක් හැටියට කර්මයක් හැටියට පිරුවද එහෙම නැති වුණොත් ඉන්නේ අපි කොහොම පාරාජිතව බවටපත් වෙනවා 2546 වෙනි වෙසක් පුර පසළොස්වක දිනය මේ ආකාරයෙන් Tamange ජීවිතයේ ಗುಣධර්ම පොඩ්ඩක් ඇතිද නැතිද නැතිනම් ඇති කර ගැනීමටත් ඇතිනම් සංවර්ධනය කර ගැනීමටත් පින්නතුන් හැම දිනෙකම අදිස්ථාන කරගන්න අද මේ ධර්ම දේශනාවට සමන් දුන්නා වූ සෑම සිල් දිනාතම ජාත්‍යාදී සංසාරික දුක් කෙලවර ලබන අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එත්තාවතාත්‍යම් මේහි සම්බත්තං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ඉදං බෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ධර්ම ශ්‍රවණය කළ සෑම සිය දිනාතම නිවන් සකල දේවා Thank you. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ බලංගොඩ වැලිගිපොළ නැදගම් ඔය ශ්‍රී වලගම්බා ගලපාත පුරාණ විහාරාධිපති අමරපුර මහනිකායේ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද බැන්දිය මුල්ලේ විපාක්ෂි තිස්ස නායක ස්වාමින්වයන් වහන්සේ Thank you.